30ක් මේ අපි හැමතිස්සෙම පැනවීම කරන්නේ ඉස්සර කියන ඔබතුමිය ඔතන මොකක් හරි මොනවද රැකියාව මොකක් හරි කරන්නේ මොනවද මොකද කිව්වේ ඔබතුමිය ඔතන මොන හරි රැකියාව මොන හරි කරන ගමන්ට මේ කෝල් එක කරන්නේ මම ටිකක් හරි ආවිවේකී කෙනෙක් මම මේ වෙලාව දාගන්නේ හරි මොකද ඔබතුමිය වෘත්තිය මොකද්ද මට තියෙන්නේ මෙහෙම දෙයක්. මම ඔබතුමේ මොකද රැකියාව මොකද්ද වෘත්තිය ඒක පොඩ්ඩක් මම ව්‍යාපාරයක් කරන කෙනෙක්. ආහා හරි. මොකද වෙලාවක් හොයාගන්න හරි අමාරුයි මම දැන් කීප සැරයක් කතා කරන්න ඉතින් මට දැන් තියෙන ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තට මේක මට සිදුවිච්ච සිදුවීම ගැන මම අහන්නේ මේ එතකොට අර ප්‍රඥප්තියක් අපි නම් කිරීමක් වෙනවනේ ඒකට එතකොට මේ නම් කිරීම අපි හිතමුකෝ මට ඇත්තටම මේ සිද්ධ වෙච්ච දේ කියන්නේ මාමා කියන වචනේ ආවහම මට තේරිච්ච දේ තමයි මායන්නයි මායන්නයි එකතු වෙලාවත් මේ ප්‍රඥප්තියටවත් ඒක ගැළපෙන්නේ නැහැ කියන එක. ඔක්කොම සිතුවිලි සිතුවිලිනේ ඔක්කොම. ඒක සිතුවිල්ලක්ද? ඔක්කොම සිතුවිලිනේ. එහෙමද? හැබැයි මට ඒක හරි තදින්ම දැනුණා. ඒ කියන්නේ ඒක කිසිමකවත් මේ ඔබතුමා අත්‍තරම මේ අපේ දේශන අහලා තියෙනවද කියලා? අහලා තියෙනවා මම ටිකයි ඇහුවේ හැබැයි. කීයක් අහලා තියෙන්නේ? පහක් විතර වගේ. ඒ ඒ වෙදි ඔබතුමීට හඳුනා ගන්න ලැබුණ නැද්ද? මේ බාහිරේ ඔක්කොම අපි අපි අපි දාගත්ත නම් කියලා මේ සේරම සම්මුති ප්‍රඥාප්තිය අපි හදාගත්ත නම් කියලා මේ සේරම කතා බහ නෑ ඒක තමයි මම දැන් හිතුවේ මට තේරුනේ ඒක තමයි මේ වචන ඔක්කොම શબ્ද විතරයි අපි කියනවා නම් ඉපදිච්ච ළමයා අර අම්මා කියලා කියනකොට શબ્ද එකතු වෙලා හැත්තලයට ඔව් ඔව් ඒ ළමයා එහෙම ඇමරිකාවට ගෙනිච්චොත් ඒ හැඩතල શબ્ද වෙනස් කියලා කියන ඒක නිසා භාෂාව වෙනස් කියන්නේ එහෙමයි. ඒතකොට දැන් දැන් එතන දැන් ඒ ඒතර shabdට හැඩතල එකතු වෙනවා කියන එකනේ චිත්තය කියන්නේ. එහෙමයි. එතකොට මේ දැන් ඔය කතා කරන හැම වචනයක්ම සද්දයක්. සද්දයක් විතරයි එහෙමයි. කියන්නේ සේරම සංඛාරයන්. දැන් අපි ඒව ඇත්ත කරගෙනනේ ඉන්නේ. අපිට දැන් අපි පොඩි කාලේ ඉඳලම ඉගෙන ගත්තා. නම් දාලා දම් දාලා ඉගෙනගෙනනේ අපි දැන් මේ ඔක්කොම ඒවනේ භාවිතා කරන්නේ අපි දැන් මේ. දැන් නමුත් ඒ තුන එහෙම එහෙම පණවන්න බැරි බව ආයි කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් රට රයන්නයි ඨයන්නයි කියන එක දැන් අපි ඉගෙන ගත්ත අපේ පොඩි කාලේ ඉඳලා ඉගෙනනවා රයන්නයි ඨයන්නයි රට කියලා. අපි ඉතින් අමාරුවෙන් ඉගෙනගෙන දැන් අපිට රට කියන එක ස්ථිර වෙලානේ තියෙන්නේ. නමුත් මට තීරුණේ ඒ වෙලාවේ රයන්නයි ඨයන්නයි කියලා දෙකක්වත් එකතු කරන්න බැරි බව. කවුද එකතු කරන්නේ? නේද අපි හිතින් එකතු කරන්නේ. අපි ඉතින් එකතු කරනවා කවුද එහෙම කරන්නේ? රයන්නයි තයන්නයි රටගෙන අපේ දැක්කොත් අයන්නයි අල්මයන්නයි මායන්නයි අම්මා. එතකොට අපිට ඒක ස්ථිරත්වයකට ගිහිල්ලානේ තියෙන්නේ අම්මා කියලා කෙනෙක්. ඔය ඔය කරන්නේ ඔය කරන්නේ හීන ඇතුලේ හීන බලන එක. එහෙමද? අයිතින් ඔය කරන්නේ ඔය කරන්නේ හිතුවිලි ඇතුලේ ඉඳන් හිතුවේ. ඒ කියන්නේ දැන් ඔය ශබ්දයයි කඩතලයයි එකතු වෙන එක. ආ. ඒ දැන් පිට කියලා දෙයක් නැහැ නේ මෙතන. එහෙමයි. දැන් මෙතන තියෙන ශබ්ද ටිකක්නේ. එහෙමයි. දැන් ඔය මොකද්ද කරන්නේ එතකොට? ඒ මම මේ ශබ්ද ටිකේ ඇත්ත බල ඇත්ත කියලා හිතාගෙන ඉන්න එක ශබ්ද වල ඇත්තක් නැහැ. ශබ්ද ඕන තරම් තියෙනවා. ඒවට හඩතල ගැට ගහලා තියෙනවා. එහෙමයි. දැන් අපි හැම ශබ්දයකටම හඩතලයක් තියෙනවා. තියෙනවා. ඕ. දැන් හඩතල හඩතල නැතුව ශබ්ද ඕන තරම් තියෙනවා. අපිට ගැටලුවක් නැහැ මොකද අපි චීන භාෂාව දන්නේ නැහැ. එහෙමයි. දැන් ඒ ඒ શબ્දනේ තියෙන භාෂාවෙත් තියෙන. ඔව් එතකොට මට දැන් මොනවද ඒ හැඩතල? ඔව් මේ කියන කියන එකට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. එතකොට ධර්මයේ වැදලි වෙයි. දැන් එතකොට චීන භාෂාවේ શબ્ද තියෙනවනේ. එහෙමයි. ඒ શબ્ද වල චීන භාෂාවේ ඒගොල්ලෝ ගාව රූප තියෙනවනේ. එහෙමයි. දැන් ඒ රූප ටික අපි දන්නේ නැහැ. එහෙමයි. එහෙමයි. දැන් ඒ රූපයි શબ્ද ගැට ගැහෙන එකනේ සිත කියන්නේ. ඔව් ඒකනේ භාෂාව කියන්නේ. ආ එහෙමයි. එහෙමයි. දැන් ආයන්නට අපිට රූපයක් තියෙනවා කොච්චර කිව්වද? එහෙමයි එහෙමයි. අපිට මයන්නට රූපයක් තියෙනවා. තියෙනවා එහෙමයි. දැන් චීන භාෂාවක එක්කෙනාට අපි ආයන්න කියලා කෝල් එකක් දීලා කිව්වොත් ආයන්න කියලා එයාට මොකද්ද තියෙන රූපේ? ඔව් එහෙමයි නෑනේ එයාට. එයාට මොකද්ද මයන්න කිව්වොත් තියෙන රූපේ? එන්නේ නෑ නේද? ඒක කිව්වේ හීන ඇතුලේ හීන බලනවා කියලා. ඒ කියන්නේ අපි රූප තියාගෙන තව රූප රූප හදන්න යනවා. ආ එහෙමයි එහෙමයි එහෙමයි. ආ දැන් ඒ චීන චීනේ ඉන්න එක්කෙනාට අපි ඔය ඔය શબ્දේ දැම්මට එයාට රූප නැහැ රූප ඇතුලේ රූප මැවෙන්නේ නැහැ යාට. මැවෙන්නේ. શબ્දයක් විතරයි යාට. දික්තේ දික්තමත්තන් සුතේ සුතමත්තන්. එහෙමයි. શબ્දේ શબ્දයක් විතරයි. අපි මේ රූපකට ගැහිච්ච එකයි හිත කියන්නේ. එහෙමයි එහෙමයි. චීන එක්කෙනාට රූපකට ගැහිලා නැහැ. රූපයක් ගැට රූපයක් නැති තැන සිතක් නැහැ. ඇයි මේ නාමය රූපය ගැට ගහලා තියෙන්නේ. ඒක විඥානය කියන්නේ. එහෙමයි. ඒකනේ සිත කියන්නේ. දැන් ටී එක දිහා බලනවා. එතන රූපයක් තියෙනවා. ඒ රූපේ පේනකොට අපිට ශබ්ද ටික එනවා ඔළුවේ. ඇතුලේ ගන්න. ඒ කියන්නේ ශබ්ද එනවා ඔළුවෙන් එනවා කොහෙන් එනවද නෙමෙයි. මේ කියනකොට මේ කියනකොට චිත්ත නියාම මේ කියනකොට ගැට ගැහිච්ච එක එනවා. පන්න මේක වෙලා මේක ධොනියක්, සෝතයක් ඔක්කොම දැන් ශබ්දේ කියන්නේ මොනවද? තරංගයක් නේ. එහෙමයි. වර්ණය කියන්නේ මොකද තරංගයක් නේ. තාපය කියන්නේ මොකද්ද තරංගයක් නේ. දැන් තිරස කියන්නේ මොකද්ද තරංගයක් නේ. ඒකනේ අපි අල්ලන්නේ හර්ට්ස් 20 20000 ඕවා කීකේ channel අල්ලන්නේ. එහෙමයි. ඔව් දැන් මේ ලෝකේ විද්‍යුතය කියන්නේ මොනවද? දැන් එතකොට මේ ලෝකේ චුම්බක ශක්තිය කියන්නේ මොනවද? මේ ලෝකේ තියෙන මොනවද නැත්තේ තරංග ගන්න ඕනේ. එහෙමයි. දැන් මෙතන තියෙන එකම ස්වභාවයක් නේද හැම එකේ? සංඥා සංඥා විතරයි කියව එක. ගැඹුරුයි. එහෙමයි. පුදුමාකාර ගැඹුරුයි. හිතට හිතන්න බෑ. හිතන්න බෑ. ඒ තරම් ගැඹුරුයි. මෙතන තියෙන සබදාහමක් විතරයි. ඒක අවබෝධ කරන්න තමයි මේ ධර්මය අවබෝධ කරනවා කියන්නේ. ධර්මය කියන්නේ ධර්මතාවය තුළ දෙයක් නැහැ. ඉදප්පච්චතාවය කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නවති ඉමස් උප්පජ්ජයි දං උප්පජ්ජති ඉමස් නිරෝධයි දං නිරුච්ඡති මේ කියන්නේ ඉමස්මින් අසති දාන්න හොත් මේ තිබුණොත් මේක තියනවා කියන්නේ මොකද්ද මේක නැතුනොත් මේක නැහැ කියන්නේ මොකද්ද තියනවා කියලා දෙයක් නැහැ වෙන විදිහින් කියනවා අත නැත කියන අන්ත නැහැ අත කිව්වොත් තිබිලා තියෙනවා නැත කිව්වොත් තිබිලා තියෙනවා දැන් කවුරු හරි කියනවා නෑ කියලා කිව්වා කියමු. එහෙනම් තිබිලා තියෙන්නේ බෑ. එහෙමයි. දැන් තියනයි කියලා කිව්වොත් ඒත් තියෙනවා. දැන් ওই වචන දෙකම බොරුවක්. දැන් අපි පොත කියනවා. පොත කියනකොටම පොත ඇත්ත වෙලා පොත නෑ කියන්න ඕනේ එහෙමයි එහෙමයි. නමුත් මේ එතකොට මේ භාෂාව කියන්නේ තියනවා කියන එකමයි. මේ ලෝකේ තියනවා. තියනවා කියලා හිතන එකයි භාෂාව. ඒකයි මායාව විඤ්ඤාණය. ඒකයි මේ අන්ත දෙකකින් අන්ත දෙකක් මේ ධහමේ නැහැ. මේකයි මධ්‍යම මධ්‍ය ඊරාණන් කියන්නේ. අන්තයෙන් ධර්මයේ දේශනා කරනවා නම් එයා බුද්ධ ධර්මය දන්නේ නැහැ. අර බුද්ධහම හමු වෙලා නැහැ. මේකයි ශුන්‍යත පටිසංයුත්තයි කියන්නේ ඒකයි. අනිමිත්තයි නම් නිමිත්තක් නැහැ. මොකද්ද මේ අපේ බෞද්ධයි කියලා බුද්ධ ධර්මයේ කියලා කරන්නේ? රූපයක් අල්ලගෙන රූපෙට ගැට ගහගෙන ඔක්කොම බොරු කරන්නේ. බුද්ධ ධර්මයේ ගිලි වුණු සමාජයේ මේ බෞද්ධ සමාජය කියලා අපි හිතන්නේ ඒකට අපි මේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටික සමාජය කියන්නේ. අර ආගම් පෙළියට තියපු ආගම් ගොඩේ තවත් එක ආගමක් නමක් හදාගෙන උද්ධාගම කියලා ඒක මිත්‍යා දෘෂ්ටික කරගෙන. අවුරුදු බෞද්ධයෝ. බාහිර දෙයක් තියෙනවා නම් එතන භවයක් තියෙනවා. බාහිර දෙයක් තියෙන තැන බුද්ධාගම නැහැ. භව නිරෝධෝ නිබ්බානෝ බෞද්ධ. ඒ බෞද්ධයෙක් වෙන්නේ. ඒ අවබෝධ නැත්නම් බෞද්ධයෙක් වෙන්නේ. මොකද අපි කරන්නේ? ධර්ම දේශනා තව අහන්න වෙනවා. නැත්නම් ඔබතුමියට පය හයක් මට දෙන්න ඕනි. ෆෝන් එකේ පය හයක් ඉන්නවා. ඔක්කොම ටික පැහැදිලි කර. වමාරනවා වගේ. කැමති විදිහකට ඔබතුමියට පුළුවන් සත්‍ය අවබෝධ කරගෙන අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ ජීවත් වෙලා අන්ධෙක් වගේ මැරෙනවා. නැත්තම් අර මුකුත් නොදන්න සත්තු වගේ ඉඳලා මැරෙලා යනවා. සත්තු ওই ටික ඔක්කොම කරනවානේ. සත්තු කැම කන්නේ නැද්ද? සත්තු ජීවත් වෙන්නේ නැද්ද? සත්තු ওই තියෙන ලිංගික කෘත්‍යයන් සියල්ලම කරන්නේ නැද්ද? සත්තු මැරලා සත්තායි විදියට මිනිසුත් ඉන්නවා. මුකුත් දන්නේ නැහැ. ඒ විදියට ඉන්න පුළුවන්. නැත්තම් සත්‍ය අවබෝධ කරගෙන කිසිදා දුගතියකට කිසිදා දුගතියකට නොයන කිසිදා නැවත සසර මහා සසර ගෝර සසරට නොයැටෙන සත්‍යයක් අවබෝධ කරගෙන සියල්ල මිදෙන්න පුළුවන්. අනුසේක වීමෙන් ඇති ඵලෙ කුමක්ද? ඒ සත්‍යවත් වැටහෙන්නේ නැත්තම් සත්තුමනේ. එහෙම නෙමෙයිද? එහෙමයි සම් එහෙමයි සම් අපි බෞද්ධ වෙලා ඉපදිලා අපි බොරුවට නිකන් උජ්ජාරුවට උපරසාතිකේ නමකුත් දාගෙන අපි බුද්ධ ආගමටත් අත්‍තරම නිගාවා. ඇත්තටම අපි සත්‍ය දන්නේ නැහැ. අපි අද අපි අද ධර්මයේ කියලා අපි අද වික්ෂුණාසලත් ඉන්න රූපත් තියෙන ගොඩක් තවත් රූපත් හදාගෙන ආවුද ධර්මයේ දේශනා කරන්නේ. කාටද ධර්මය අවබෝධ වෙලා තියෙන්නේ? ඔක්කොම කියන්නේ බුදුදහම නෙමෙයි. නිගණ්ඨ ධර්මය. බුදුන් වහන්සේ දේශනා කරන අනාගතයේ මේ ශාසනය විනාශ වෙන්නේ භික්ෂුන් වහන්සේලාම ධර්මයේ විදියට අධර්මයේ දේශනා කරනවා. මේ අද ඉන්නේ ප්‍රසිද්ධියේ විද්‍යුත් මාධ්‍යවල අධර්ම දේශකයන් වහන්සේලා. මුළු සමාජෙම ගැට ගහනවා භවයට, රූපයකට, ආමිසයට, සසරට. පුදුමාකාර මිත්‍යා දෘෂ්ටික තැනකට මේ සමාජය වැටිලා. ඒ අතර අපි කොයි වගේ අවුරු දකින්න ඕනද ඔබතුමියලා මේ කරන දේශනා කොයි විදිහට දැකිය යුතුද? අයි අපි රූප දාලා නැත්තේ. අයි අපි නාම දාලා නැත්තේ. ධර්මය අවබෝධ වෙනවා. නාම රූප කොයින්ද? අපිටත් කියලා දෙන්න. ඔය ධර්මයේ කුමක්ද? මේ සත්‍ය කුමක්ද කියලා. මේ සත්‍ය නම් මෙෂණේ විතරයි. අපි දකිනවා. සත්‍ය. සම්මා දිට්ඨිය කියන්නේ දික්ඛින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසුයිනේය ගේ දන් නහි ජාතු ගබ්බසෙයි පුන්රේති අපිට නැහැ උපතක් නැහැ මේ සමේ සබහ දහම දකින්නවා මේ ශනේ සියල්ල ඉවර බවක් දකින්නවා මේ ප්‍රභාස්වර සිත මේ මොහොතේ අවදි වෙනවා ඒ ප්‍රභාස්වර සිත හැම මොහොතෙම අපි ඇසුරු කරනවා එච්චරයි බලන්න මේක වටහා ගන්න හරි අපහසුයි. හැමෝම අසරණයි. කිව්වොත් ජේසුස් වහන්සේට එන ගැහුවා වගේ. හොය හොය ගිහිල්ලා අපිට එන ගහයි. එහෙම තමයි මේ සමාජය. මේ සමාජයේ දුෂ්ටි කාන්තාරයක්. හරියට නරි හිවල්ලු වගේ. ඒ අතරට හාවේ සිටියොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් කෑලි කෑලි කඩාගෙන කරනවා. වැටෙනවා. එහෙම නෙමෙයිද? එහෙමයි එහෙමයි සයින්ස්. සැබෑ මාර්යයන් වහන්සේ හඳුනා ගන්න පුළුවන් කාටද? ආර්යයන් වහන්සේ කෙනෙකුට විතරයි. ආර්යයන් කියන්නේ කුජලයක් නෙමෙයි. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබලා බුද්ධත්වයේ ගාශීසේ බෝධිමූලයේ බුද්ධත්වයේ ලබනකොට කවුද දන්නේ? කිසිම මිනිහෙක් දන්නේ නැහැ. දන්නේ නැහැ. වනාන්තරයෙන් එළියට එනවා. එහෙනම් සෙනඟ පිරෙන්න ඉන්න ඕනේ දන්නවනේ. හ්ම්. කවුරුවත්ම නැහැ. උපකාජීවක මගදී හම්බ වෙනවා. ස්වාමීනි ඔබ කවරෙද්ද? ඔබ මිනිස්සෙද්ද? නෑ මම මිනිස්සෙක් නෙමෙයි. ඔබ දෙවියෙක්ද? නෑ මම දෙවියෙක් නෙමෙයි. ඔබ ගන්ධබ්බේද්ද? නෑ මම ගන්ධබ්බෙක් නෙමෙයි. ඔබ බ්‍රාහ්මණයෙක්ද? මම බ්‍රාහ්මණයෙකුත් නෙමෙයි. ඔය ජටිලයෝ නිගන්ඨ බ්‍රාහ්මණයෙක් කියපු සේරම ටික කියනවා. ඔක්කොටම නෑ කියනවා. සත්‍ය පුජ්‍යල දෘෂ්ටියක් ස්වභාවයක් නැහැ. අවබෝධයෙන් මිදිලා සංකිතේ නිවිදායි. කොහොමද ਉਹ කියන්නේ? අන්න බුදුන් වහන්සේ පිළිතුරු දෙනවා. එසේනම් ස්වාමීනි ඔබ කවරෙද්ද? මම බුද්ධ වෙමි. බුද්ධ කියන්නේ නාම රූප වලින් මිදුණු ආත්ම දෘෂ්ටියෙන් ගිලිවුණු ඒ සත්‍ය ශුන්‍යතාවය. සබහාමයි. දැකිය හැකි වන්නේ ධර්මයේ දැක්කොත් මොනයි. සෝ ධම්මං පස්සති සෝමනස්සති. යමෙක් ධර්මයේ දකීද ඒ බුදු දකී. අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත එච්චෙත් විමුක්තිය චිත්ත විමුක්තිය සිතින් නිදෙන තර. එයි මහා සාන්ත සෝය. මේ ආයතන පිනවීමෙන් මේ ආයතන වලට කොටු වුණු තැනින් මිදීම තුළ ඇත්තටම මහා සෝයක් තියෙනවා. ආත්මීය සිත ඇතිතාක් සිතුවිලි තියෙනවා. සිතුවිලි ඇතිතාක් යහමවන්නේ. සිතුවිලිම වැහිලා තියෙන්නේ පරම සත්‍යයක්. ඒ පරම සත්‍ය හැම කෙනෙක්ගේම සිත තුළ හැම කෙනෙක්ගේම සිත තියෙනවනම් සිතක් තියෙනවනම් ඒ පරම සත්‍යයක්. ඒ සිතින් මිදෙන්න තියෙනවා. හැම කෙනෙක්ගේම සිත තුළ බුදුන් වැඩ ඉන්නවා කියන්නේ. බුදුන් කිය බුදුන් කියන්නේ සත්වේ පුජ්‍යලෙක් නෙමෙයි. ඒ සිතේම සිතවිලි වලින් මිදුන් තැනයි බුද්ධ ස්වභාවය. නත්ති මේ සරණංගඤ්ඤම් බුද්ධෝ මේ සරණම් වරන් කියන්නේ අපි අසරණ වෙලා ඉන්න සිතුවිලි නිසා. ඒ සිතුවිලි වල ඉන්න තාක් අපි අසරණයි. අපිට ඒ අසරණකම මිදෙන්න තියෙන එකම සරණයි සිතුවිලි වලින් තීමයි. එයයි බුද්ධ සරණ. නත්ති මේ සරණංගඤ්ඤම් බුද්ධෝ මේ සරණං වරන්. කාටද පුරුවන් තෙරුවන් සරණ. මේ ධර්මයේ දකින්න කෙනා විතරයි ඒ දකින්නේ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සප්පවර. ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි. දැන් ඒක තමයි මේ කිව්වේ. ඔබතුමීට. ධර්ම කියන්නේ දෙයක් නෙමෙයි. අතනත අන්තත පිරතන ධර්මී නෑ කියලා. අන්නේ ධර්මතාවයේ දැකීමයි සියලු දුකෙන් මිදීම. ඔබතුමී යම් දුකක ඉන්නවා නම් යම් ප්‍රශ්නයක ගැටලුවක ඉන්නවා නම් ඔබතුමියට මෙන්න මේ සිතුවිලි ඇති තාක එක තියෙනවා. සිතුවිලි මිදෙන්න. කිසිදු දුකක් නෑ. ගැටලුවකුත් නෑ. ප්‍රශ්නකුත් නැහැ. මේ සිත ඒක තියෙන සිත කියන්නේ අරමුණු අරමුණු වලින් මිදීමයි අරමුණු දැකීමයි ඒක විය යුත්තේ. අනනත්ති මේ සරණං අඤ්ඤ සංඝෝ මේ සරණං වරත්. සංඝ කියන්නේ අරමුණු වලින් දැක දැක මිදීමයි. අරහත් සූත්‍රේ මනාකොට මේ සියල්ල පැහැදිලි කරලා තියෙනවා. අරහත්ත්වයටපත් වෙන. ඒ සත්‍යයටපත් වීම තුළයි. එහෙනම් මේ පොඩි කාලේ ධර්මයේ වටිනා පණිවිඩයක් ඔබට ලැබෙනවා. ඔබතුමිය උනන්දු විය යුතුයි. මේ දේශනා බුද්ධෝත්පාද නාලිකාවේ ඕන තරම් ඔබතුමියට හම්බ වෙනවා. සිය කරන් ඇති. මේ පංචස්කන්ධේ වැඩි කාලයක් පවතින්නේ නැහැ. කොයි මොහොතේ හරි පොළොවට පස්සේ. හැබැයි මේ දාලා තියෙන දේ හිත උපදින එක දරුවෙකුට හරි දුකින් මිදෙන්න හේතු. එයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දේශනා සමන්දේ. සැබෑ බෞද්ධයෙක් වෙන්න. ඔබතුමීට ප්‍රශ්න ඇති වේවි. ඉදිරියේදී. වෙලාව තියෙනවා නම් පැයක් එකමාරක් විතර ඉන්න හැකියාවක් තියෙනවා නම් ඔබතුමී සුදුසු වෙලාවක කතා කරන්න. හොඳයි සාරාංශ. හොඳින් ධර්ම ශ්‍රවණය කරන්න. අපිට කතා කරලා හුවත් කරන්නේ ඔබතුමී අහන් ඉන්න එකනේ. ඉතින් ඒක YouTube එකෙන් හුවත් කරන්නේ අහන් ඉන්න එකනේ. එහෙමයි. ඒකේ මේ සාකච්ඡාව වලට කලින් තියෙනවා දර්ශනය කුමක්ද ප්‍රතිපදාව කුමක්ද මේ දේශනා ඉතාම වැදගත්. හොඳින් සවන් දෙන්න. සියලු දුකින් මිදෙනවා යකාන්තයි. අපි සමග කතා කරන බොහෝ අය කියනවා දුකින් මිදුණු බව. ඉතින් ඒ පින ඔබතුමියටත් ඇති. ඒකයි කෝල් කරගත්තේ. ඒක සකස් වෙනවා. තේරුවන් සරණයි. තේරුවන් සරණයි සායනාසලා.